ඔබ දන්නවා කාමයන් ඇසුරු කරද්දී ඒ හා බැඳුණු අකණ්ඩ නිතැතින් වන අර්බුදයක් තියෙනවා. ඒ අර්බුදේ මගහරවාගෙන නික්කම්මයට පැමිණීම සඳහා භාගිතුන් වහන්සේ නොයෙක් උපක්‍රම කියනවා. නොයෙක් ආකාරයෙන් කාමයන්ගේ දුක් විපාකත් නෙක්කාමේ සැප විපාකත් ඉස්මතු කර කර පෙන්නල දෙනවා. ඒ වගේම එදිනෙදා කාමයන් ඇසුරු කරද්දී ඒවා කුසල් සිතින් සිදුකිරීමට කායික වාචික මානසික ක්‍රියාවසයෙන් කුසල් සිතින් සිදුකිරීමට ප්‍රතිපදාවන් කියල දෙනවා. ඒ අතරේ කාමයෙන් ඉවත් වෙලා අකුසල ධර්මයන්ගෙන් ඉවත් වෙලා සමාධිය කරා යන ගමනක් භාග්‍යතුන් වහන්සේ කියලා දෙනවා. ඉතින් මේ පරිපූර්ණ ප්‍රතිපදාවේ බුදුරජාණන් වහන්සේගේ ඉලක්කය බුදුරජාණන් වහන්සේගේ අරමුණ වෙන්නේ ඒ නෙක්කම්මේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්නුව නිවන් මඟ සඳහා ඡන්දය පිහිටවා ගත්ත නිවන් මඟ සඳහා ඉලක්කවන ප්‍රතිපදාවක් අනුගමනය කරන ශ්‍රාවකයෙක් බිහි කිරීම. ඒ ශ්‍රාවකයා බිහි කරනකොට බුදුරජාණන් වහන්සේ අපේක්ෂා කරන ශ්‍රාවකත්වය අපි ඉෂ්ට කරන්නේ නැත්තම්. ඔහු ඒ ශ්‍රාවකත්වයට සුදුස්සෙක් වෙන්නේ නෑ. ඔහු නිවන් මඟ වරද්දාගත්ත බුද්ධ ශාසනයට අයිති නැති කෙනෙක් හැටියටයි බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ කිව් ආකාරයට ඒ ශ්‍රාවකත්වයේ නිවැරදිව පුරුදු කරනවා නම් ඔහු තමයි ශ්‍රාවකෙක් වෙන්නේ. එතකොට ශ්‍රාවකෙක්ද ඔබ නැද්ද කියන කාරණේ ඔබෙන් ඔබ විමසන්න ඕනේ. ඒ වගේම මේ ධර්මයෙන් තොර මේ ලෝකයේ ඇසුරු කිරීමක් මේ ධර්මයෙන් යුතුව මේ ලෝකයේ ඇසුරු කිරීමක් කියලා ශ්‍රාවකයෙකුට දෙකක් නැහැ. ඔහුට සෑම කායික ක්‍රියාවක්ම වාචසික ක්‍රියාවක්ම මානසික ක්‍රියාවක්ම තුළ මේ ධර්මයේ පිහිටවාගෙන වාසය කරන්න හැකියාවක් තියෙනවා. දැන් ඔබ අපි එදිනදා කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරු කරන එක. වගකීම් වශයෙන් රස්සා වශයෙන් ගෙදරදොර කටයුතු වශයෙන් අධ්‍යාපන කටයුතු වශයෙන් ව්‍යාපාර වශයෙන් එදිනෙදා කරන සියලු කායික වාචසික මානසික ක්‍රියාවන් කරන්නේ රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරු කරගෙන. එතකොට ඒ ක්‍රියාව තමන්ගේ පිරිසිදු භාවයට නම්ම ගන්නේ කොහොමද? ඒ ක්‍රියාවන් තුළ ධර්මයක් පිහිටවාගෙන වාසය කරන්නේ කොහොමද කියන එක පටන් ගන්නවත් පිළිවෙත් වලින්. ඒ වතපිළිවෙතෙන් බැහැර වෙච්ච කෙනෙකුට ශ්‍රාවකත්වය තුළ ඒ වගේම සාමාන්‍ය ජීවිතය තුළ විශාල අර්බුද ගොඩකට මුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් එතකොට හිතයි මේ බුද්ධ දහමින් බැහැර අය සියල්ල අසාර්ථ අර්බුද සහිතද අසාර්ථකද කියලා නෑ. මේ වත පිළිවෙත මේ ක්‍රියාකාරකම ආගමික බේදයකින් තොරව දියුණු මිනිසුන් අතරේ පවතිනවා. අදාළ කටයුත්ත කරද්දි. ඒ කටයුත්තට ඔබින විදිහට කය පැවැත්වීම මනස පැවැත්වීම ඔවුන් සිදු කරනවා. ඒ වගේ මේ ආගම්වල ඒ ක්‍රියාකාරකම් නොකරන අය දුරලයි. කරන අය දියුණුයි. ඒක මේ ආගමේ ආගමි කියලා දෙකක් නැහැ. කායික මානසික යම් ප්‍රතිපදාවක් තුළ කායික මානසික වැඩපිළිවෙලක් තුළ ඉන්න කෙනාට ගොඩක් මානසික අර්බුද අඩුයි. ඒ වගේම නිරාගමික අයත් ඉන්නවා. ඒ අයත් තමන්ගේ කටයුත්තක් කරනකොට ඒක පිළිවෙලින් කරනවා. පිළිවෙලින් සකසා කටයුතු කරනවා. එතනින් ඉක්ම ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා කායික මානසික වාචසික ක්‍රියා තුනම පිරිසිදු වෙන ආකාරයට මේ වතපිළිවෙත සිදු කිරීම කොහොමද ඒ පදනම හදාගන්නේ මෛත්‍රී සහගත සිත පැවැත්වීමෙන්. සුවපත් වේවා කියන සිත. තමාත් ලෝකයාත් සුවපත් වේවා කියන අදහසින් කතා කරනවා, ක්‍රියා කරනවා, සිතනවා. එතකොට මේ පුරුද්ද නැති නිසා අපි ටික ටික එක ක්‍රියාකාරකමකින් දෙකකින් තුනකින් හතරකින් මෙහෙම පිහිටවාගෙන සමස්ත දවසේම වතක නියැලීම සිදු කරන්නට සිත පුහුණු කරනවා. එක තමයි ශ්‍රාවකත්වයේ මූලික පුහුණුව. ඒ පුහුණු කරන අතරේ තමයි ඔහුට සමාධි නිමිත්තක් වැඩීමේ හැකියාව ලැබෙන්නේ. කායික වාචික මානසික පිරිසිදු භාවයකින් තොරව සමාධි නිමිත්තක් පහළ වෙන්නේ ඒක ධර්මතාවයක්. යම් පිරිසිදු භාවයක්, නීවරණ අඩු භාවයක් තියෙන්න ඕනි හිතේ මේ සමාධිය උපදවා ගන්න. මානසිකව ලබන මෝහනයක් නෙවෙයි සමාධිය කියන්නේ. මානසිකව ලබන මුලාවීමක් නෙවෙයි සමාධිය කියන්නේ. ඒවා ඉක්මවලා ගිහිල්ලා මානසිකව ලබන ඒකාග්‍රතාවයක් තමයි සමාධිය කියන්නේ. දැන් මෝහන තත්ත්වයකදී උපන් සිහිය, උපන් නුවණ, උපන් වීරිය යටපත් වෙනවා. එතකොට සිත බාහිර හඬකට බාහිර කෙනෙක් කරන අනකිරීමකට යටත් වෙනවා. දැන් හිප්නොටයිස් කියන්නේ එතෙන්දී මනෝවෛද්‍යවරු බාහිරෙන් හිතට යෝජනා කරනවා අනකිරීම් කරනවා. ඒ අනුව හැසිරෙනවා. ඔටෝ හිප්නොටයිස් කියන්නේ තමන්ම මොහොනේටපත් වෙනවා. එතෙන්දිත් වෙන්නේ ඒ තමන්ගේ උපන් සිහිය නුවණ වීරිය යටපත් කරලා හිත පවත්වා ගන්න ක්‍රමයක්. සමාධියේදී වෙන්නේ උපන්සිහිය උපන්නුවන උපන්වීරිය ඉක්මෝල ගිහිල්ලා කුසල අරමුණක සිහිය නුවන වීරිය විශේෂෙන් පිහිටවනෝ. සාමාන්‍ය සිහියත් ඉක්මෝල ගිහිල්ල සාමාන්‍ය නුවනත් ඉක්මෝල ගිහිල්ල සාමාන්‍ය වීරයත් ඉක්මෝල ගිහිල්ල කුසල අරමුණක පවතින ආතාපී සම්පජාන සතිමා කියන ගුණතුන පිහිටෝනෝ. ඒ සමාධියක විශේෂ ලක්ෂණේ. මෝහනයකදී සිහිය නුවණ වීරිය නැති කරනවා යටපත් කරනවා. එතකොට අපි සමාධිය ගැන කතා වුණොත් එහෙම කුසල විතර්කයක පිහිටවා ගැනීම ඒ තුල නැවත නැවත යෙදීම ਵਿਚාරය ඒ කුසල නිමිත්ත තුල මානසික ප්‍රීතිය පැවැත්වීම ඒ වාගේම කායික සහැල්ලුව ඇතිවීම මේ නිසා සිතේ කුසල නිමිත්ත තුළ එකඟ භාවයක් ඇතිවීම මෙන්න මේ කාරණා සඳහා විතක්ක විචාර පීතිසුක ඒකාග්‍රතා කියන කාරණාවල මූලික බීජයන් හට ගැනීම සඳහා හිතේ කයේ වචනේ ඒ ක්‍රියාකාරකම් වල පිරිසිදු භාවයක් තියෙන්න ඕනි. ඒකාග්‍රතා කියන ධර්මතාවයේ ඇති කිරීම සඳහා මූලික පදනම කායික මානසික වාචසික පිරිසිදු භාවයේ තියෙන්න ඕනි. ඒ සඳහා එදිනෙදා කටයුතු සංවර වෙන ආකාරයට මෛත්‍රී සිතින් වත් පිළිවෙත් කරන්න ඕනි. එතකොට ඒ ඔස්සේ සීලය පිරිසිදු වෙනවා. ඒ ඔස්සේ සමාධියට පැමිණෙනවා. එතකොට මේ එදිනෙදා කටයුතු වල උනන්දු අඩුවීම තමයි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. එදිනෙදා සාමාන්‍ය කටයුතු වලට සාමාන්‍ය දේවල් වලට අපේ හිතේ රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරේ ආස්වාදයක් තියෙනවනේ. ඒ ආස්වාදේ නිසා ඒවා නිතැතින් ඇසුරු කිරීමේ ස්වභාවයක් අපේ තියෙනවා. අමුතුවෙන් උත්සාහ නොකරත් උපන් සිහියෙන් වීරියෙන් නුවණින් අර නිතැතින් ඒ දවස ගෙවන ස්වභාවයක් තියෙනවා. නමුත් අපි විශේෂ කටයුත්තක් එහෙම පටන් ගත්තාම ටික කාලයක් යනකොට ඒ කටයුත්තට තියෙන උනන්දුව හැකියාව යෙදීම අඩු වෙලත් පවතිනවා. හරි අමාරුයි සාමාන්‍ය තත්ත්වයට හිතගන්න. ඇයි මෙහෙම වෙන්නේ? මේ ආකාරයෙන් හිත හැසිරෙන්නේ ඇයි? කියලා බැලුවොත් දැන් ඔක ධර්මයේ පැත්තෙන් කතා කරොත් එහෙම අර්ථිය කියලා කියනවා. අරතින්ති කුසල භාවනාය උක්කණ්ඨිතං. මජ්ක්‍ධිමනිකායට කතාවේ බ්‍රාහ්මණ වර්ගයේ තමයි මේ හැඳින්වීම කෙරෙන්නේ. කුසල භාවනාවේදීම සඳහා තියෙන උකටලී බව තමයි අරතිය කියලා කියන්නේ. එතකොට මේ කාමයන් භාවිතා කරන එදිනෙදා ජීවිතේ උකටලී භාවයක් ඇති වෙනවා. එතකොට ඒක මගහරවා ගැනීමට උපක්‍රම කිරීමත් ධර්මයට අයිති දෙයක්. හිත රකින්න නම් මේ ඉදිනෙදා කටයුතු වල තියෙන උකටලී භාවය අයින් කරලා කුසල් අරමුණක හිත පුහුණු කළ යුතුයි. කොහොමද මේක කරන්නේ? අපි හිතමු අපි විභාගයකට මුහුණ දෙනවා. මුහුණ දෙන්න තියෙනවා. එතකොට මේ විභාග කටයුතු සඳහා තියෙන ඉලක්කයට අපි මුලදි ලොකු කැමැත්තකින් තමා පිවිසෙන්නේ. නමුත් ඒ ඉලක්කය කරා යන ගමනේදී ඒ උනන්දුව ඒ යෙදීම අඩු වෙලා යනවා. ඒ තමයි අනිත්‍ය ස්වභාවය. ඕනෙම දෙයක ප්‍රතිපදාවක් මත තමයි යමක් පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ ප්‍රතිපදාව අත්හැරිය ගමන් ඒකත් අනිත්‍ය වෙලා යනවා. මේ එදිනෙදා කටයුතු වල යම් ඉලක්කයක් තියාගෙන වැඩ කිරීමේදී ඇතිවන උකටලී භාවය නැති කර ගැනීමට තමයි මේ පාසල් වල කාලසටහන කියන කාරණේ පනවලා තියෙන්නේ. කාලසටහනකට වැඩ කිරීම. කාලය යම් බෙදීමක් කරගෙන වැඩ කිරීම එක හොඳ උපක්‍රමයක්. ඒ කියන්නේ දාට තියෙන කටයුත්ත කොහොමහරි කාලේ වාගෙන කරනවා. කාලසටහන. ඒකට සොයන් උනන්දුවක් නැති හින්දා තමයි ගුරුවරු යටතේ මෙහෙවනවා. පාසලක එකතු කරලා ඒ අයට කාලසටහනක් පනවලා පන්ති කාමරයත් වල හික්මෝනෝ මේ අර ආගන්තුක හිතා අලුතෙන් ලෝකයට බිහිවෙච්ච ආගන්තුක හිතා කාමයන් ඔස්සේ ගොඩනැගුණේ විෂය පද්ධතියක් කෙරෙහි මෙහෙවන්නේ ඒ විදිහට. එතකොට ඒ හිතට කලකදී උසස් අරමුණක් කරා උසස් ඉලක්කයක් කරා සාර්ථක ජීවිතයක් කරා පිවිසීමට හැකි වෙනවා. ඉතින් මේ කාලසටහන කියන එකත් සමහරුන්ට කරගන්න බැරි වෙලා යනවා. දැන් විභාගයකට ඉලක්ක කරන ළමේ අර පාසලේදී කාලසටහන වගේම තමන්ගේ මුළු ජීවිත කාලය තුළම කාලසටහනක් තියා ගණ්ඩෝනු. දෙකට ඒකේ යෙදීමටත් උකටලී භාවයක් ඇතිවෙන ඒවට මොනවද කරන්නේ උනන්දූ සිතක් ඇති කරගන්නේ කොහොමද. ඒක අක්කුසල සිතින් කරන්නත් පුළුවන් කුසල සිතින් කරන්නත් පුළුව. අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට ඉතා බලවත් සිතක් උපදවා ගැනීමට නම් කුසල සිතින් මේ කටයුතු කරන්න ඕනි. ඒකට මම නැවතත් කියනවා ඒකට වතපිලිවෙත වැදගත් වෙනවා. එදිනෙදා යම් කටයුත්තක් මිත්සහගත සිතින් කිරීම එකක්. අනිත් එක එදිනෙදා උදේට හෝ සවසට තමන් කරන වැඩ ගැන රස්සාාව ගැන හෝයවා විභාගී ලක්කයක් ගැන හෝයවා ගුණ හිතීම. මේක නිකම් වචන ගොඩක් නෙවෙයි ගුණ හිතීම කියන්නේ. හිතේ සංඥාවක් පිහිටවා ගන්න අර විතර්කය පාවිච්චි කරනවා. අර වචන පාවිච්චි කරනවා. ඒතකොට අපිට තේරෙන්නේ නැහැ මේ සංඥාව හැදෙන හැටි. නමුත් අපි මේ විභාගේ මට කළොත් මේ ඉලක්කය සම්පූර්ණ කරගත්තොත් මට යහපතක් වෙනවා. මගේ ජීවිතයට පහසුවක් වෙනවා. ඒවාගේම මට උසස් ජීවිතයක් තුළ ධර්මය හැසිරීමටත් පහසු වෙනවා. ඒවාගේම අන්න අයට උපකාර කිරීමට පින් කිරීමට පහසුවක් වෙනවා. ඒවගේම උසස් ජීවිතයක් කරම දෙමවපියන්ට සලකන්න පුළුවන් මේ වගේ ගුණ හිතනවා. යම් පිළිවෙලකට ලියාගෙන හරි කමන්නේ ඒක පාඩන් වුණාම එතකොට හිතින් කියන්න පුළුවන් ගුණ හිතනවා. ගුණ හිතනකොට ක්‍රමක්‍රමයෙන් අර ඡන්දය කැමැත්ත පිහිටනවා. ඒක දෙවෙනි එක. ඊළඟ කාරණේ තමයි දැන් පළවෙනි එක කාලසටහන දෙවෙනි එක ගුණ හිතීම තුන්වෙනි කාරණේ තමයි එදිනෙදා වැඩ කටයුතු පුළුවන් තරම් පිළිවෙලින් කිරීමට පුරුදු වීම. මේක වතෙන් එන එකක් වත් පිළිවෙත් එකක් දෙකක් හරි කරලා පුළුවන් තරම් පිළිවෙලින් කටයුතු කිරීමට පුරුදු වෙන්න ඕනේ. එතකොට දවසේ පිළිවෙලින් ක්‍රියා කරන පිළිවෙලින් කතා කරන පිළිවෙලින් හිතන සිතක් බිහිවීම පිණිස එදිනෙදා කටයුතු යම් පිළිවෙලකට කරන්න ඕනේ. පොතක් පතක් තියෙනකොට අවසියෙන් තියන්න නැතුව පිළිවෙලින් තියෙනවා. ඊළඟට සපත්තු දෙක ගලවනකොට පිළිවෙලින් තියෙනවා. ඇඳුමක් අයින් කරනකොට පිළිවෙලින් තියෙනවා. අපි අපි දැන් සසදන්ඩ ඔන්නෑ මේ අපිලියලින් වැඩ කරන ළමයි විභාග පාස් වෙනවා කියලා. ඒක උපතිම මතකයාදී දක්ෂ ළමයි මතකයේ හැකියාව පුරුද්ධාදී තියෙන ළමයි ඒ විදිහට පුහුණු වෙනවා. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ධර්මයක් ඇසුරු කරමින් ජීවිතයක් ගොඩනගනය. ඒ නිසා අපිට උසස් සිතිවිලි. උසස් ක්‍රියා. උසස් අදහස්. උසස් වචන තියෙනවා. ඒ ඔස්සේ තමයි අපි හිතන්න ඕනේ. එතකොට ඊළඟ ක්‍රියාකාරකම තමයි සප්පායකාරී බව කියලා කියනවා. සප්පායකාරී කියන්නේ අදාළ ඉලක්කයට අවශ්‍ය කරුණු ගොනු කරගන්නවා. මේකත් සටහන් කරගෙනම කරන්න පුළුවන්. මේ සියල්ලටම මේ සියල්ල කරන්නත් ආයේ අර කැමැත්ත බලපානවනේ. එතකොට ඒ කැමැත්ත වැටෙන් නැතිවෙන්ට කැමැත්ත තියාගණ්ඩ මූලිකව පිහිටවා ගණ්ඩෝනි කරුණයක් තමයි තමන්ගේ විභාග කටයුත්තට අදාළව වතක් සූදානන් කරගන්න එක. කොහොඳ විභාග කටයුත්තට අදාළව වතක් සූදානන් කරගන්න හැමදාම හැමදාම බුද්ධ වන්දනා කරලා හිත ප්‍රසන්න භාවයට පත් කරගෙන පාඩම් කරන්න වාඩි වෙන්න ඕන. ඒ වගේම පාඩම් කරන එක පාට පාඩම් කරන්න පටන් ගන්න නැතුව පුටුවේ වාඩි වෙලා කීප සැරයක් හුස්ම රැල්ලට හිත යොමු කරලා හිත සංසිඳවා ගන්න ඕනේ. අර නීවරණ වලින් පෙළෙන හිත සංසිඳවගෙන තමයි අර අධ්‍යාපන කටයුතු වලට යොමු වෙන්නේ. එක පාරට යොමු වෙන්නේ නැහැ. ඒක විශේෂ කටයුත්තක්. ඒ බුදු කුටිය පිරිසිදු කරන්න පුළුවන්. පිරිසිදු කරලා බුද්ධ වන්දනා කරනවා බුද්ධ වන්දනා කරලා ගිහිල්ලා වාඩි වෙලා එක පාට අර මේ මේසෙ උඩ තියෙන පොත් තරම් පාඩම් කරන්න ගන්නෑ වාඩි වෙලා විනාඩියක් හෝ කමක් නැහැ තමන්ගේ කය රිලැක්ස් කරගන්නවා තමාගේ කය සැහැල්ලු කරගන්නවා ඉරියව්වෙන් සැහැල්ලු කරගෙන කොන්ද පෝට්ටක් තදින් රිජු කරගන්න ඇතුව පෝඩ්ඩක් රිජුව තියාගෙන වාඩි වෙලා හුස්මරැල්ලට හිමීට හිත යොදනෝ. කය රිජු කරගෙන වාඩි වෙලා කය තද කරගන්න ඇතුව ඉහිල් කරගෙන හුස්මරැල්ලට හිත යොදනෝ ගොඩක් වෙලා කරන්නේ නෑ කරොත් නින්දට යනවා සමහර අවස්ථානුව පුදේ නම් එහෙම වෙන්නේ නැතිවේ. නමුත් වෙහෙසන නින්දට යන්න පුළුවන්. ඒ නිසා බොහොම පොඩි වෙලාවක් හුස්ම රැල්ලට හිත යොදලා එකෙන් හිත අයින් කරනවා. ඊට පස්සේ හිතනවා මේ පාඩම් කිරීමෙන් මගේ හිතට මම නිමිති අනු නිමිති වශයෙන් මේ කරුණු ගන්නවා. මේ කරුණු අරගෙන මම තර්ක කරනවා. තර්ක කරලා මම මේ විෂය මන් දැන් කරන්න යන කොටස උනන්දුවෙන් අවසන් කරනවා කියලා වචනයෙන් හිතලා ඊට පස්සේ කරන් යනවා. සමහරට මගදී වෙහසක් එන්න පුළුවන්. නමුත් කලකදී ටික ටික දවසකදීම තීරෙයි අර සංසිඳීමෙන් පිහිටවා ගන්න සිත බලපවත්වන බව. ඒක හොඳ අත්තියනයක්. ඉතින් මේ ක්‍රියාකාරකම් පොඩ්ඩක් කිව්වේ ඔබටත් විභාග ඉලක්කයන් ජය ගැනීමට ඒ වගේම ජීවිතයේ ඉලක්කයන් ධාර්මිකව ජය ගැනීමට වාසනාව උදා වේවා. ත්වන් සන්නයි.